අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව ආරම්භ කරමු චිරු දිනාම ඒ සඳහා සූදානම් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අයං සමාධි සන්තෝ පනීතෝ පටිපස්සද්දි ලද්දෝ ඒකෝදි භාවගතෝති න සංකාර නිග්ගය වාරිතෝ වාති පච්චත්තං චේව ඥානං උපජ්ජති තී අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් අනුමත කරන ලද මේ උපදවාගත යුතු ධර්මවල තියෙන සමාධි කාණ්ඩය ගැනයි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. එහෙම උපදවාගත යුතු ඥාන සමාධි වර්ග පහක් එකින් එකට එකින් එකට වඩා ප්‍රනීත සාන්තතර තත්වයට විදියට පෙළගස්සලා මේකේ තියෙනවා. ඉතින් ඒකෙන් අපි ඊයේ වෙනකොට අකාපුරුෂ සේවිත සමාධිය පිළිබඳව කතා කිරීමෙන් අපි තුන්වෙනි සමාධිය පිළිබඳව කාලය ගත්තා. අද මේ ඉදිරිපත් කරපු පාඩයෙන් සඳහන් වෙන්නේ භාවනා කරන්නෙකු විසින් භ්‍රමචර්ය සම්පූර්ණ කිරීමේදී උපදවාගත යුතු සුවිශේෂී මේ කියාපු මේ අකාපුරුෂ සේවිත සමාධියට වඩා ශ්‍රේෂ්ඨ සමාධියක් පිළිබඳවයි. උතියේ සමාධිය හඳුන්වා දෙන්න ඉස්සෙල්ලා ඉදිරිපත් කරලා තියෙන විශේෂණ පදවලින්ම පේනවා අයං සමාධි මේ සමාධිය සන්තෝ බොහොම සාන්තයි පනීතෝ බොහොම ප්‍රියයි ප්‍රණීතයි පටිපස්සද්දි ලද්දෝ ඒක tempatuකුත් එකමයි ලැබෙන්නේ tempatu වෙම්ම ලැබෙන එකක් එහෙම නැත්නම් සංහිඳියාවකින් ලැබෙන එකක් පටිපස්සද්දද්දෝ ඒකෝදි භාවගතෝ හිත ඉබේම ඒකෝදි භාවයටපත් වෙනවා මේකට කියන්න පුළුවන් ඒකාග්‍ර වෙනවයි කිය. ඒ සමාධියට දෙන මේ මේ අටහෙන කරුණ ටික කියලා ඊට ආසන්න කාරණාව සඳහන් කරලා තිනවා සංඛාර නිග්ගහ්‍ය වාරිතෝ කිසිම විදියකට හිතමතා ගන්න එකක් නෙවෙයි ඒ සඳහා කිසිම චේතනාවක් පහළ කරන්නේ සංස්කාරයක් පහළ කරන්නේ අදිෂ්ඨානයක් පහළ කරන්නේ අර මෙතෙක් කරගෙන ගිය වැඩේට ලැබිච්ච ආනිසංශයක් විදිහට මේ ලපා සමාධිය ඒ tempatකමත් එක්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා මේක හොයන්නාට සම්භවේ කියන කතාවේ නෑ. හොයලා හොයලා හොයලා නැත්තම් කළ යුතු ඔක්කොම කරලා බලාන ඉන්නකොට අර ගියේ පාරේ නිවැරදි භාවයට තමන්ට ලැබිච්ච ආංශිස ආසින්තනයක් සුභාසිරියක් එහෙම නැත්නම් තෑග්ගක් වශයෙන් තමයි හම්බ වෙන්නේ. ඒ නිසා මේ කෙනාට මේක මම ඉපිවයි කියලා කොහොමඩක්වත් කියන්න බෑ. කියනවා නම් ඒක පහත් පන්ති සමාධියක්. ඒකට මම ඉන්නවා. නමුත් මේ සමාධිය අත්දැකීම නෑ කියන්නත් බෑ. ඒ ධර්මතම මේ කරලා කරලා කරලා කරලා පුරුදු වෙලා සංඛාර නිග්ගහ්‍ය වාරිතෝව සංඛාර කියලා කියන්නේ චේතනා මෙතෙන්ට එනකම්ම මේ යෝගාවචරය ඉසල මෙනෙහි කරමින් චේත මේ විතක්ක පහල කරමින් විචාර පහල කරමින් ලබන මේ සමාධිය විතක්ක විචාර අතහැරලා ප්‍රීතිය අතහැරලා සුඛ අතහැරලා ඊට පස්සේ ඉස්සරහට ගියාට පස්සේ හම්බ වෙන මේ ඕබාස ඥාන පීති පස්සද්ති සුඛ ආදී ධර්ම එනකොට මේ දෙකෙම බේර ගන්න ඕන හිත මේවට ආසාව උපදවන්නත් එපා වනු ලැබුණයි කියලා පශ්චාත්තාප වෙන්නත් එපා ඒ සඳහා යම් ආකාරයක යෝගාවචරයට මනාපමන අවධික පහළවීමක් තියෙනවනම් ඒ තියෙන හැම වෙලාවෙදීම කර්මයක් යටිපහුව වෙනවා ක්ලේශයක් රැස් වෙනවා අඩු ගන්න අනුසේ මට්ටමේ එසේ යෝගාවචරය මේ සමාධියේ ඉන්න ගමන් බලනවා මගේ හිත තාම මේ හොඳ නරක ඉරත්තදී මේක හුඟක් පාවිච්චි කරන වචන දෙක නම් මනාපමනාප කියන. මනාපමනාප දෙකෙන් පෙළෙනවාද කියන. මනාපමනාප තියෙන හැමතැනම යටින් චේතනාවක් තියෙනවා. ඒක නිසා පුරුදු කරන යම් තායකටද පුරුදු කරන්නේ පුරුදු කරනකොට කොයි එක ලැබුණත් සමසිත ඇති වෙන. ඒක පුරුද්දක් කියන්නත් බෑ පුරුද්ද නැතිකම කියලා නම් කියයි. පුරුද්ද තියෙන අපිට ලැබෙන ඕනම දෙයක මේ ಜಾති ભેද නැත්නම් බෙහෙද හොයලා වර්ග කරලා මාන්නයකට දාන එකයි. ඒ කරන හැම දෙයකටම සංස්කාර මුල් වෙනවා. ඒ සංස්කාර එන්නේ අවිද්‍යාව නිසා. ඒ නිසා අවිද්‍යාව තියෙන ඕනම කෙනෙකුට ලැබිච්ච කිසිම දෙයක් හොඳ නරක ભેදයකට දාන්න නැතුව ගන්න බෑ. ඒක ධාතු වශයෙන් කොහොමඩක්වත් දකින්න බෑ. ඒක කොහොමඩක්වත් හේතුඵල ධර්මයක් විදිහට දකින්න බෑ. කොහොමඩක්වත් ඒකේ මූලාශ්‍රව හොයන්න බෑ. මේකට දෙන සංඥාවල් නිසා ආගයන් ආඩම්බරයන් නිසා මේව එක්ක ද්වේෂය එක්ක ආසාව පහළ වෙනවා. ඉතින් ඒ නිසා මේක මේ ශික්ෂණයක ප්‍රතිඵලයක්ද කියලා හිතන්න අමාරුයි. මොකද ශික්ෂණය කියලා කියන්නේ සංස්කාරයක්. ඒ නිසා මේ ශික්ෂණී හලලා දාන වෙලාවක් කියලා කියන්න පුළුවන්. ඒ නිසා බැලූ බැල්මට මේක මනුස්ස ලෝකේ කරන්න බැරි තරම් ඉතාමත්ම දාර්ශනිකයි අභියෝගතරයි ආගමනුරූපයි නමුත් ඒක කවුරු හරි මේ විදිහට මේ කළ නොහැකලා හැක්කක් කියලා වාද කරන ගන්න හදනවා නම් බොහොම ලේසියෙන් කියලා දෙන්න පුළුවන් අපි අවුරුදු 6 වෙනකන් හිටියේ ඔතන තමයි අපි ළඟ කිසියම් තේකට හොඳ නරක ભેදයක් තිබුණේ නැහැ නිසා මේක අමතක කරපු එක තමයි සංසාරිකය අපි හිටියේ පුංචි කාලේ ඉදිරිපැත්තට ඕනම දෙයකට දල්වාගත් නෙද්දකින් යුක්තව යොමුකට යොමු වෙච්ච නැති හිතකින් අපි ගත කරලා තියෙනවා සුන්දරම කාලේ. ඒක නැත්තම් දැනට ඒක තේරෙන්නේ නැත්තම් මොන හරි ආතතියක් ආපු වෙලාවක අසහනයක් ආපු වෙලාව පොඩි එද්දියා බලන්න. පොඩි කාට කොහොමඩක්වත් ඒක ආරෝපණය කරන්න බෑ. අපි මොන જાති කරුවත් බෑ ඌ අඩපිම බලනවා මේ මොකද මේ ලොකු මිනිසුන්ට වෙලා තියෙන්නේ. ඒ අක්කුනි කොයි වෙලාවකවත් නැහැ නේ ආතතිය නැතුව. මහා ලොකුට ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ ලොක්කෝ කියලා. මහා ලොකුට ඒගොල්ලෝ හිතන්නේ උගත්තු කියලා. මහා ලොකුට ඒගොල්ලෝ හිතනවා ශිල්ප දන්නවයි කියලා. ශිල්පේ කියන්නේ අමනගම තමයි. මරිකම. මෝඩකම මේ අපි වගේ නෑනේ. උණ්ඩ බඩගිනොත් ඇඬුවා. කෑවා. කෑවට විසිලක් ගහගෙන උඩ පැන්න නැටුවා ඉවරයි. ආය බඩගින වෙනකන් ජොලි ඉන්නවා. නිදිමතාවත් බුතිය ගන්නවා. ඒ පුක පැත්තේ ලියාවයි කියලා ප්‍රශ්නෙත් මේ ඇඟ උඩ වමන ගියයි කියලා චූ ගියයි කියලා කක්ක ගියයි කියලා ගාලල්ල ඕනේ වෙලාවක බලන්න පොඩි එකෙක් දිහා පුළුවන් දෙයක් බලන්න අපිට තියෙන මේ ආතතිය පොඩි කාට දෙන්න පුළුවන් දෙයක් ඉතින් ඒ නිසා මේ කියන తত্ত্বය ਸਰවචන්නාංශේ <clears throat> එක වෙලාවක පෙන්නනවා බොහොම සිත් ගන්නතුළු තාලයකට ඒ බමුණෙක් ඇවිල්ලා ਸਰවචන්නාංශයට සඳහන් කරනවා අපි කෙලස් ගෙවම් කරන වැඩේ ඉන්නේ ස්වාමීන් වහන්සේ ඒ නිසා ඒ කෙලෙස් ඔක්කොම ගිවන් වුණාට පස්සේ අපි අපි කියන නිවනට විමුක්තියටපත් වෙනවායි කියලා. ඒතර සර්වඥාන්සේ කියනෝ නෑ එහෙම එකක් මේ මේකේ කරන්න බෑ. ඒ තමන් ඒපත් වෙන தත්ත්වය පිළිබඳ තමන්ට පච්චක්ක ඥානයක් තියෙන්න ඕන නැත්නම් ඒ தත්ත්වයට ගියාට පමණයි නිවන් දකින්න බෑ පොඩි එකෙක් දිහා බලන්න එළමන කිසිම කෙලෙසයක් නැහැ නමුත් කවුරක් කර රහතන් වහන්සේ කියන්නේ එළමේ දන්නේ නැහැ මේ කෙලස් තිබිලා ගෙවම් කරලා ලැබුව එකක් නෙවෙයිනේ. ඒ නිසා පොඩි ළමයාගේ தත්ත්වය තාම උතුම් தත්ත්වයක් රහත් නැහැ. ඒ නිසා ඕගොල්ලෝ දැනගත්තට බෑ. ඒ නිසා මේකේ කියනවා සන්තෝ පනීතෝ මේ මේ ওই කියන සමාධිය සාන්තයි ප්‍රණිතයි පටිපසද්දලද්දෝ නිකන් tempatvi මහරහ ලැබෙන දෙයක්. ඒ වගේම ඒකෝදි භාවාතිගතෝ න සංඛාර සංඛාර නිග්ගහ්‍ය වාරිතෝ පච්චත්තං චේව ඥානං උපජ්ජති. අන්න එතෙන් ගියාට පස්සේ මෙන්න මේ ඥානේ මම දැන් ඉන්නේ කියලා ප්‍රත්‍යක්ෂ කරන්න බැන්නම් බූරුවගේ පිටේ හකුරු පැටවෝ වගේ තමයි. එයා දන්නේ නැහැ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා ගේ කරන සමාධියකයි මම ඉන්නේ කියලා දන්නේ. එයාට පේන්නේ මම පාළුවක ඉන්නවා. මම කම්මැලිකමක ඉන්නවා. තනිකමක ඉන්නවා. අසරණ වෙලා ඉන්නවා. කොන් වෙලා ඉන්නවා. කියලා තමයි කියන්නේ. එයා දන්නේ මේක සාන්ත ගතිය කියලා. එයා ප්‍රනීත බව දන්නෙත් නැහැ. මේ වෙලාවේ මගේ හිතේ චේතන නැති බව දන්නෙත් නැහැ. නිසා මේ ලැබිච්ච සමාධිය අගේ කරගන්න දන්නේ නැති මිනිස්සයාට පොට්ටේකට මැණිකට පයින් ගැහුවා වගේ. හකුරු බූරුවගේ පිටේ හකුරු පැටවුවා වගේ ඌට ඒක බරක් විතරයි. ඒ නිසා මේ කියන සමාධිය කාගත ළඟ නැති එකක් නෙවෙයි. නිතර හමු වෙනවා හමු වෙනකොටම පාළුයි කියනවා කම්මැලි කියනවා නීරසයි කියනවා නැගිටලා යනවා. පොඩි ළමයි ගන්න එහෙම එකක්වත් නැහැ. ඌ එහෙම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් ਸਰවචන්සේ සඳහන් කරනවා පොඩි දරුවා තුල ඔය කියන කෙලෙස් මොකක්වත් නැහැ. නමුත් එයාට කවදාකවත් රහතන් වහන්සේ කියලා කවුරුත් කියන්නේ නැහැ. මොකද හේතුව එයා දන්නේ නැහැ. මේ සංසාර දුකට ගිහිල්ලා සංසාර දුකෙන් ගැලවීමෙන් ප්‍රතිපදාවෙන් කෙලස් කැපීමෙන් ලපයා උපයාගත් සපයාගත් දෙයක් කියලා දන්නේ නැති නිසා මේ කෙලස් වල විශාල වටිනාකමක් තියෙනවා. සංසාර දුකේ විශාල වටිනාකමක්. ඒක හරහා යන්න ඕනේ. ඒකට සාපේක්ෂ බව දැනගන්න ඕනේ. ඒක ඥාණය ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂණය කරන්න ඕනේ. එතන පච්චක්ක කියලාත් කියනවා. ප්‍රත්‍යවේක්ෂා කියලාත් කියනවා. තමයි දැනගන්න ඕනේ මේ තරම් කටු අකුලක කොහලක රිංගගෙන ඉඳලා මම දැන් ගොඩ ආවයි කියලා. එහෙම නැතුව නිකන් ගොඩ හිටියට ඒක අගය කරන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා භාවනා යෝගාවචරයා යම් වෙලාවක ඊටාම උච්ච දුකකටපත් වෙලා අසහනයකටපත් වෙලා ඒක ගෙවම් කරලා ඒ සද්ධාව නිසා, වීර්ය නිසා, සතිය නිසා, සමාධිය නිසා, ප්‍රඥාව නිසා ඒක එහා පැත්තට ගියා පස්සේ ආ දන්නවනම් මේ මොහොතකට කලින් තිබුණ මේ තද වද බන්දරෙන් දැන් නිදහස් වෙලා මම සාන්තිකර තත්ත්වයටපත් උනායි කියලා අර වදේට සාපේක්ෂව තමයි මේ සාන්තිකර තත්ත්වය ලැබෙන්නේ. ඒක තමයි දක්ෂ යෝගාවචරයා දුකක් එනකොට සිරදේ උදුවකට වැඩියා කියලා දන්නවා. දැන් මේ දුක යහපැත්තේ සැපක් තියෙනවා. දුක වැඩි නම් සැප වැඩි. නමුත් අමන මිනිහා නැත්තම් අමන යෝගාවචරය නැත්තම් භාවනාවේ දිනුවක් දන්නේ නැති එක මේ දුකකට සාපේක්ෂ නොවන සැපක් මේ මන්ත්‍රීතුමාගේ ලියුමෙන් ගන්න පුළුවන් කියලා හිතන්නේ. ඒ නැත්තම් දාන දින කුසලයෙන් කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. එහෙනම් තමයි ඥාන කල්පනාවෙන් කරන්න පුළුවන් කියලා හිතනවා. කරන්න කරන්න යා මේ ගඟට ඉනි කැපුවා වගේ වැරදි තැන ආයෝජනය කෙරුවා වගේ වෙළඳපොළ හම්බෙච්ච වෙලාවේ වෙළඳාම කරගන්න බැරි වෙච්ච මෝඩ වෙලෙන්දෙක් වාගේ පශ්චාත්තාප වෙනවා. ඒ නිසා මේ විඳන විඳමන මේ හරහ යන එක තේරුම් ගන්න ඕනේ අවිද්‍යාවේ ගැඹුර තේරුම් ගන්න. ඒ නිසා මේ මෙතන මේ සංඛාර නිග්‍රහ්‍ය වාරිත කියන වචනේ සඳහන් කරන විදිහට මේ සාමාන්‍ය සංස්කාර කියන වචනේ මෙතන පාවිච්චි කළත් මෙතෙන්ට එනකොට සංස්කාර වල තියෙන ඊටාම සියුම් තත්ත්වයයි නියෝජනය වෙන්නේ මොකද මෙතෙන්ට එනකොට සංස්කාර වල තියෙන ගොරෝසු තත්ත්ව පිළිබඳව යෝගාචර විශාල අත්දැකීමක් සහිතයි ඒක නිසා මෙතෙන්දී උදව් වෙයි කියලා මම හිතනවා මේ සංස්කාර කියලා කියන්නේ මොකද්ද එහෙම නැත්නම් ඒක පිළිබඳ මූලධර්ම මේ දැනුම කොච්චරක් මෙතෙන්ට සම්බන්ධ කරන්න පුළුවන්ද කියලා ඒකේ ප්‍රවිෂ්ටයක් ලබා ගැනීම සඳහා මම හිතන්නේ කවුරුත් වගේ අසුවිරුත් තත්ත්ව ඇති මේ පටිච්චසමුපාදයේ දේශනා කරනට අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥාන කියන මේ භාවනා කරලවත් අල්ලන්න බැරි හිතේ තියෙන ඊටාම ගැඹුරු කොටස් ටිකක් සරුවච්චන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් හෙළි දක්වලා තිනවා. අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥාන විඥානපච්ච නාම රූප නාම රූපපච්ච සලආයතන සලආයතනපච්ච පස්ස පස්සපච්ච වේදනා වේදනාපච්ච තණ්හා තණ්හා වලින් මෙහාට තමයි ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඉතින් එහා කෑ ඇල තිරෙන් එහා පැත්තේ තියෙන්නේ. ඒ වෙනත් එක සර්කිට් එකේ තියෙන්නේ. බෝඩ් එකේ නැහැ. ඒක ඒක සරුවච්ච વિશે. නමුත් අර තණ්හාපච්ච උපාදාන උපාදානපච්ච භව කියන පිළිවෙලට තේරුම් ගත්ත කෙනාට චින්තාමය ඥාන වශයෙන් මේ සංසාරට හේතුව තණ්හාව කියලා ආසන්නකාරයේ පෙන්නවා කාරණාව පෙන්නුවාට නැත්තම් දෙවෙනි සත්‍ය දුක්ඛ සමුදය පෙන්වන්නේ තණ්හාව. නමුත් තණ්හාව කියන්නේ ආසන්න කාරණාව ඈතින් තියෙන අවිද්‍යාව. ඒ අවිද්‍යාව සාමාන්‍යයෙන් භාවනා කරලා අල්ලන්න බෑ. ඒක මූල ධර්මයේට චින්තාමය ඥාන විතරයි අහුවෙන්නේ. නමුත් ඒ අවිද්‍යාව යම් තාක් තියනවාද තියෙන තාක් අපි සංස්කාර කරනවා මේ හැඩ වැඩ කරනවා සංස්කරණය කරනවා අංග නිරු අංග සංස්කරණය කරනවා ආලවට්ටම් කරනවා මේ තියෙන දේ තියෙන විදියට ගන්න නැතුව ඒක මොනවා හරි වෙනස්කම් කරන්න හදනවා මේ ගොඩනැගිලි අලුත් වැඩියා කටයුතු කරන්නේ අංග පුල්ල සංස්කරණ කියලා කැඩිච්ච අංග දාලා පුරෝලා ගොඩනැගිල්ලක් අලුත් වැඩියා කරනට අංග පුල්ල සංස්කරණය කියලා කියනවා කියන්නේ ගොඩනැගිලි සංස්කරණය කරනවා. ඉතින් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ මේ කාය සංස්කරණය කරනවා. අපි පිළිබඳ අනුන්ගේ තියෙන ආකල්ප සංස්කරණය කරනවා. අපේ ගෙවල් සංස්කරණය කරනවා. විවිධ ආකාර දේවල් ආලවට්ටම් කර කර තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ ප්‍රමාණයෙන් පේනවා අපි කිසිම වෙලාවක අවිද්‍යාවට යට වෙලා නැති වෙලාවක් නෙමෙයි. තියෙන දේ තියෙන විදිහට බාර ගන්න කැමති නම් අවිද්‍යාවක් නැහැ. අපි ස්වභාව ධර්මයට අයිති සත්තු. ඒ ස්වභාව ධර්මයේ මේක කෙරෙනවා. අපි හිතන්නේ වෙන්නේ මේකට ඉගෙන ගන්න ඕනේ රස්සාවක් කරන්න ඕනේ සල්ලි තියෙන්න ඕනේ ටෙන්ෂන් එක තියෙන්න ඕනේ කැන්සර් එකක් තියෙන්න ඕනේ ඉස එකක් වන් තියෙන්න ඕනේ ෆ්‍රස්ට්‍රේෂන් තියෙන්න ඕනේ කොලෙස්ටරෝල් තියෙන්න ඕනේ කියලා මේ ලයිස්තු හදාගෙන ඉන්නේ. ඒව නැති හිතයක් ගැන හිතන්නවත් බෑ. නමුත් වැද්දන්ගේ ජීවිතේ බලන්න මම මේ මේ වනචර කරන්න හදනව නෙමෙයි ඉතින් බුදුහාමුදුරුවොත් අරඤ්‍යගතව අරුක්ක මූලගතව කියනකොට වනචර කිරිල්ල කතා කරනවනේ වැද්දාගෙත් ඕකනේ තියෙන්නේ. වැද්දාටත් යන්නේ අරණ්‍යගත වෙන්න කියලා ඌ බුදුහාමුදුරු කිව්වට නෙමෙයි ඌගේ වැඩි ගතියට ඌ කැලේ ඉන්නේ. දැන් අපිට බුදුහාමුදුරුත් කියන ඉහළම උපදේශය තමයි කැලෑට පලයන් කියලා. ඒකට කියන්නේ වරණජර කියන එක තමයි. කෙසේ නමුත් වැද්දා ගාව ඔය කෝලම් මොකක්වත් නැහැ. ඌ අලයක් හරගත්ත සතෙක් හිටියව මරාගත්ත කෑව ඉවරයි. ඒ නිසා වැද්දෝ හිටපදන කිසිම මේ පැරණි සලකුණු නැහැ. ඌ හිටපු පරිසරය හොයන්න බෑ. මොන විදිහකින්වත් හොයන්න බෑ. කිසිම සලකුණක් තියලා නැහැ. ඉතින් ඒ මිනිස්සයා තුළ අවිද්‍යාව තදබල විදියට තියෙනවා. නමුත් පරිසර දූෂණය කරේ නැහැ. වැද්දාගෙන් කවදාකවත් පරිසර දූෂණයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අනිත් පැත්ත හැරිලා උන් කොහොමද කැලේ කොලේ කාගෙන හිටියේ කියලා බලන්න ඒ ගත කරපු ජීවිතේ. ඉතින් යන්න කියන එක නෙමෙයි. මේ අපි මුලාමත කරපු නිසා තමයි මේ ලොකු අවිද්‍යාවක් කරේ තියාගෙන ඇදපන් වෛරෝ බරභාගය කියලා වැඩි අධ්‍යාපනයක් වැඩි මුදල් ගාණක් වැඩි සංස්කරණයක් වැඩි පාරිභෝගිකත්වයකට වැටලා තියෙනවා. ඒ අනුව මේ අවිද්‍යාව නිසා ආය නැත්නම් සංසාරේ ඇති වෙන්න ඈතින් බලපාන අවිද්‍යාව නිසා අපි සංස්කරණය කිරීම තමයි උදේ ඉඳන් උදේ පාන්දර නැගිටපුවම වැඩලා ඉස්සෝ ඔළුවේ දාගන්න. ඒක ඇඳේ බුදියන්න කියලා බලනකොට එකක්වත් වෙලා නැහැ. බලාපොරොත්තු සුන්. හැබැයි විලිලෙජ්ජාවක් නැතුව එහෙටත් උදේට වැඩලා ඉස්සෝක් දාගන්න. දාගෙන අදිනවා තියාගෙන දන්නෝ හොඳටම කවදාකවත් කෙලවර කරන්න බෑයි කියලා. කවුරුවක්වත් ඒ උනට අතහරින්නේ නැහැ. අතහැරපු මනුස්සයල අපි පිස්සයි කියලා ඌ පිස්සන් කොටුර කියලා දාන. එහෙම නැතුව මේ සමාජයට ගැලපෙන්නේ නැහැ කියලා ඒ මනුස්සයා ගාල් කරනකො හැරි. ඒ අවිද්‍යාව වැඩි කට්ටිය සංස්කරණය කරපු වැඩි කට්ටියට නිර්මාණ සඳහා සල්ලි දෙනවා. ප්‍රගතිය සඳහා සල්ලි දෙනවා. අර තෑග්ග මේ තෑග්ග දීලා හනුමගේ වලිගේ පත්තු කෙරුවා වගේ පිටීම් පන්නනවා. එතන අපි කරන්නේත් එච්චරයි අපිට වෙලා තියෙන්නේත් එච්චරයි. මෙන්න මේ සංස්කාර බුදුජාන් වහන්සේ ಜಾති තුනක් පෙන්ලා දීලා තියෙනවා. කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියලා. එතන මුළු භාවනාවම තියෙන්නේ ඉතල වචී සංස්කාරයන් කළා ඊට පස්සේ කාය සංස්කාරයන් කළා ඊට පස්සේ චිත්ත සංස්කාරා කියලාත් කියනවා මේකට මනෝ සංස්කාර කියලාත් කියනවා. ඒ හරිය තමයි විපස්සනාට ගොඩාක් සම්බන්ධ වෙන්නේ ওই මේ මේ කියන සමාධියවලදී අදාළ වෙන්නේ අන්නේ සංස්කාරවලට ඉසෝසවන්න දෙන්නේ නැතුව ඉසෝසවන්ට එනකොටම අවිද්‍යාවේ ක්‍රියාකාරකම් දැනගෙන ඒ සංස්ථාව මේ ගොඩ පෙරක දෝරුකම් කරනකොට ඔපිනියන් දෙන්න හදනකොට හුදුවට බලනිනවා කොහොමද මේගොල්ල මිත්‍ර ස්වරූපෙන් ඇවිල්ලා අපිව নানা ප්‍රකාර දේවල් වලට මෙහෙවන්නේ ආන්නේ බව දැනගන්න නම් සංස්කාරවල කාය සංස්කාර තේරුම් ගන්න ඕන වචී සංකාර තේරුම් ගන්නවා. ඊට පස්සේ චිත්ත සංකාර නැත්තම් මනෝ සංකාර තේරුම් ගන්න පුළුවන්. නමුත් මේ චිත්ත සංකාර මනෝ සංකාර කියන එක කිසිම මේ බුදුහාමුදුරු ගන්න ධර්මයේ පිට කිසිම දැනක නැහැ. හැබැයි ඒ වගේ කාය සංකාර වචී සංකාර අවබෝධ කරගෙන සංසිද්ධපු අවස්ථාවල් බුදුහාමුදුරු ලෝකේ පහළ වෙන්නේ ඉස්සර තිබිලා තියෙනවා. ඉතින් ඒකේ භාවනා කරන්න වාඩි වෙච්ච ගමන් එයා ඉස්සල්ලාම ක්‍රියාවට නම් වන්නේ චිත්ත සංඛාර මේ වචී සංඛාර තමයි විතක්ක ਵਿਚාර. විතක්ක ਵਿਚාර කියලා කියන්නේ බොහෝ අරමුණු වලට යන්න දෙන්නේ නැතුව අපි විතක්කේ යොදනවා Taman දන්න Tamanට පළපරෝජනයක් ගෙන දෙන අර්ථ සිද්ධිය සලකන අරමුණකට. ඒක මේ තේරවාදී හඳුරගෙන තිනවා කර්මස්ථාන 40ක්. සම 40 කර්මස්ථාන කියලා. ඒ දස අසුබ දස අනුස්තච අනුස්සති ආදි වශයෙන් හතර බ්‍රහ්ම විහරණ නොඑක් විදිහට කරලා 40 40ක් හදලා තියෙනවා. ඒ 40න් එකක් තමයි ආනපාන කියන්නේ. ඒකත් විතක්කේ යොදලම වෙන් කරගෙන හිතෙහි යොදලා ලබා ගන්න සමාධිය තමයි දෙවෙනි සමාධිය කියලා කියන්නේ. එහෙම නැත්නම් නිරාමිස සමාධිය කියලා කියනවා. නමුත් මේ නිරාමිස සමාධියේ දෙවෙනි ධ්‍යානයට යනකොට එහෙම නැත්නම් විපස්සනා ඥානවල සම්මස්සන ඥාන වලට යනකොට අර විතක්ක ਵਿਚාර දෙක හැලෙනවා. ඒ විතක්ක ਵਿਚාර දෙක ලාමක වශයෙන් හැලෙනවා මෙනෙහි කිරීම නතර කරනකොටම. ඊට පස්සේ විතක්ක ਵਿਚාර දෙකේ ප්‍රධාන හැලීම සිද්ධ වෙන්නේ පළවෙනි ධ්‍යානතත් දෙවෙනි ධ්‍යානට යනකොට. ඒ විතක්ක ਵਿਚාර දෙකේ තියෙන සාමාන්‍ය ගොරෝසු හැලිල්ල නැත්නම් අතහැරීම සිදු කෙරුවේ නැත්නම් කාය සංස්කාර නතර කරන්න බැරි නිසා භාවනා උපදේශ පන්ති වල කියලා තියෙනවා වචන කතා කරන්න එපා භාවනා කරද්දී කතා කරන මනුස්සර කවදාකවත් ඒ කාය සංස්කාර නතර කරගන්න බැරි වෙනවා ඒක නිසා යම් තැනකදී පිටත කතාව සහ ඇතුළත දොඩමලු කතිය නතර වුණොත් විතරයි නැත්නම් වචී සංස්කාර වල ගොරෝසු හරිය නතරුනොත් විතරයි කාය සංස්කාර වෙන්නේ. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ මේ සාමූහික භාවනා කරනකොට විශේෂයෙන්ම අපි ඇතුළත දොඩමලු ගතිය සහ බාහිර දොඩමලු ගතිය වචී සංස්කාර වශයෙන් දැනගෙන ඒක ශික්ෂාවක් මාර්ගයෙන් ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් නොකර නිකන් ධම්මීවා කතා ආර්යව තුන්හි භාවෝ එක්ක කරනවා නම් ධර්ම කතාවක් කරන නැත්නම් ආර්ය තුෂ්ණි භාවයෙන් ඉන්න කියලා. ඉතින් ඒකම අමාරුයි. ඒකම මා විශාල අභියෝගයක් ඒ භවනා ක්‍රමයක් කරපු ඒ මට ඒ පුද්ගලයා හම්බුනේ නමුත් හම්බුෙච්චි කෙනා මට කියනවා ඒ භවනා මධ්‍යස්ථාන කියලා දවස් 10ක් කතා කරලම නැහැ කතා කරන්න දීලම නැහැ ඊට පස්සේ ආවට පස්සේ මැරෙනකම් කතා කරන්න බැරුව කියලා ඒ මනසට. ඒ ඇති වෙච්ච කම්පන වේගෙට. උදේ ඉඳලා හැන්ද වෙනකම් ටොං ගණන් කතා කර කර ඉන්නවා. ගිහිලා කතා නොකරම ඉඳ ගියාට පස්සේ ඇති වෙච්ච වේගය කොච්චරද කියනවනම් කතා කිරීම 100%ක්ම නැති වෙලා තියෙනවා. ඊට පස්සේ භාවනා ක්‍රමයට විරුද්ධව එයා නඩු කියනවා නැත්නම් විරුද්ධව කතා කරනවා. මට කිව්වෙත් එහෙමයි. මේ කතාව කරන්න මෙපයි කියලා කරන භාවනාව වලට විශාල සමාජශීලී ඇත්තෝ ගිහිල්ලා කතාව නතර කරපු ගමන් පිස්සු හැදෙනවා. පිස්සු නැත්තම් මොලේ මේ ක්‍රියාකාරකම් නැති වෙලා යනවා. ඒ මොකද මේ කතා කිරීම හරහා තමයි අපි අපේ තියෙන ආතති අපි පිට කරන්නේ. කවුන්සලින් කිව්වත් එහෙම නැත්නම් මානසික අසහන වලට කරන උපදේශනය ගත්තත් කතාවෙම තමයි මේ වැඩේ කරන්නේ. කතා කරනකොට ඒක අඩු වෙනවා. ඒ නිසා අධික මානසික අසහන තියෙන අය ගොළු වෙනවා. ඒකට කතා කරගෙන තමයි නැතර ගන්න. නිසා අපි එදිනදා අල්ලපු ගෙදෙට සෑහෙන ගාණක් ගෙවන්න ඕන අපිට පිස්සුව හදන්න නැතුව තියාගෙන ඉන්න ඕන. දවසට කොච්චර කතා කරනවද? නිසා ලංකාව වගේ රටවල පිස්සු අඩුයි. මොකද හේතුව සෙල් ෆෝන් තියෙනවා, කයි වාරු ගන්න. ඒ නිසා ඇත්තටම ওই කම්පැනි වලට ගෙවන්න ඕනේ. මේ මේ ඔළුවේ තියෙන කුණු කන්දල් ඔළුවේ තියාගෙන දෙනතෝ පිට කරන එක. භාවනා කරන්න ගියාම ඒක අනිත් පැත්තට යනවා. එතකොට තේරෙන පටන් ගන්නවා ඔබේ තියෙන කුණු කන්දල් තව කෙනෙකුට දාපුවම තහ ගන්න අපරාධයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබ පුළුවන් නම් කාපම් බැරි නම් කාපම් කතා කරන්න එපයි කියලා කියනවා. ඒ අනුග්‍රහ කරන්නේ මේ වචී සංකාර පිළිබඳ වගවීමටයි. ඒක උපදේශ පන්තිය දෙනවා. ඒ නිසා කොයි හරි වෙලාවක බලන්න Tamange ආස්වාස ප්‍රසවාස කියන කාය සංස්කාර නතර වෙන්න නම් නැත්නම් ආස්වාස ප්‍රසවාස සංසිඳෙන්න නම් එයාගේ වචී සංකාර ඊට කලින් සංසිඳිලා තියෙන්න ඕන. මේක ගැන හොඳට හොයලා බැලුවොත් මේ ආනාපාන සති සූත්‍රේ පටන් ගන්නේ කාය සංස්කාර වලින් වචී සංස්කාර ගැන මතක් කරලා නැහැ. ඒකට උත්තර බඳිනවා ආනපාන සති සූත්‍ර අටුවාව සපේන අටුවාචාරින් වහන්සේ ඒ වගේම තුන්ගිනි පරාජිකාව සඳහන් වෙලා තියෙන විනය අටුවාචාරින් වහන්සේ දෙන්නම එකයි විස්තර කරලා දීලා තියෙනවා සංස්කාර නතර වීම පටන් අරගන්නේ වචී සංස්කාර වලින් ඒක චුල්ල වේදාල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. නමුත් මේ ආනාපාන සූත්‍රයේ සති සූත්‍රයේ වචී සංස්කාර නතර වීමක් කරලා නැහැ. නමුත් යම් කිසි කෙනෙකුගේ ආනාපානේ සංසිඳීගෙන යනවා දන්නවනම් පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්ඛති. පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්ඛති කියලා එයාට තේරෙනවා තේරුම් ගන්න පුළුවන්. ඒ වෙනකොට හිත ඇතුළත දොඩමලු ගතිය සහ පිටත දොඩමලු ගතිය නතර වෙනවා. අන්නේ එහෙව් භාවනා ඉස්ලාම් වතාවට මේ ආස්වාද ප්‍රසාර සංසිඳීම ගැන අත්දකින්න යෝගාවචරයේ කාගේ හරි කතාවක් නිසා පරියන්කේ නැගිටිට පස්සේ කතාවට අහු වුණොත් ඊගාව දවසේ පරියන්කේදී ඊගාව කරන පරියන්කේදී ඔය අර ඉස්සල වෙච්ච වැඩේ වෙන්නේ නැහැ. මොකද අර කරපු කතාව නිසා අපි එක එක නගේක හිත ගැටපුවාම ඇති වෙන නොකිය නොහිත කියපු දේවල් නිසා දැන් කියන්න බැරි වෙච්ච දේවල් නිසා ඒර ඇතුළත දොඩමලු ගතිය ඉන්නේ මේ නිසා කාය සංස්කාර එන්නේ නැහැ. ඒ නිසා එවැනි කෙනා හොඳට පරිසං වෙන්න ඕනේ. තමන්ගේ කට පරිස්සම් කරගන්න. ඒ වචී සංස්කාර සංසිඳීම අනුග්‍රහ කෙරුවට පස්සේ පුළුවන් අරමුණට හිත තබා ගැනීමත් යම් දක්ෂකමක් ඇති වෙනවා. එසේ අරමුණ සම්පත් වෙනත් පටන් ගන්නවා. ඒක කියන්නේ පස්සම්බයං කාය සංකාරං ආස්වාස ප්‍රස්වාස කය නැත්නම් ආස්වාස ප්‍රස්වාස මුළුල්ල සංසිඳුමින් සංසිඳුමින් හුස්ම ගන්නවා කියන්නේ. ඒක ගොරෝසු එක තමයි ආස්වාස ප්‍රස්වාස සංසිඳන එක. සියුම් එක තමයි හැම ආස්වාසයක්ම සංසිඳනවා හැම ප්‍රසවාසයක්ම සංසිඳනවා කියලා බලන්න පුළුවන්. ඒක බොහොම සූක්ෂමව සිද්ධ වෙන්නේ. ඉස්සල ගොරෝසු වශයෙන් ආනාපාන සංසිඳිච්ච එකනාට පස්සේ බලන්න පුළුවන් ආස්වාසය කියලා ආස්වාසය ගෙවෙන තැන බලන්න. ප්‍රසවාසය කියලා ප්‍රසවාසය ගෙවෙන තැන බලන්න. ඒක හුස්ම රැලි හතරක් පහක් බලනකොටම එහෙමම හිත උතුරගෙන ඉන්න බත්තලියකට ඇල්ලතු ටිකක් දැම්මා වගේ සංසිඳෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා ඊට කලින්ම වචී සංඛාර විතක්ක ਵਿਚාර සංසිඳිලා. ඊට පස්සේ තමයි යෝගාවචරයා සංඥා වේදනා කියන චිත්ත සංඛාර වලට බැසගන්නේ ඒ සංඥා වේදනා දෙකේදී ඉස්සලා වේදනා තේරෙන පටන් අර ගන්නවා ඇත්ලික වහගෙන මේම කය දිහා බලා ඉන්නකොට මේක නිකන් පනුරිත්තක් වගේ හැම තැනම නලියන මේක මේ අහවල් තැන නලියන්නේ නැහැ කියලා කියන්න බෑ. නමුත් අර යෝගාවචරයේ හිත සියුම් නැති නිසා ගුරුසු නලියන එකත් එක්ක තමයි ගමන යන්නේ. නමුත් ඒක සංසිඳෙන්න සංසිඳෙන්න තේරෙන පටන් ගන්නවා. මේ ශරීරයේ හැම සෛලයක්ම හැම අංශුවක්ම Taman තියෙන බවට ඉඟියක් නිකුත් කරනවා. ඒක මේ පනුරිත්තක් වාගේ, ගොජයක් වාගේ. එහෙම නැත්නම් සන්තතියක් වගේ ක්‍රියාත්මක වෙන්න පටන් අර ගන්නවා. ඒ ලක්ෂයක් එකක් ලක්ෂිකුත් එකක් සංඥා නෑ ලක්ෂිකුත් එකක් වේදනා තියේදී සමහරක් ලක්ෂයකට එකක් විතර වේදනාවලට අපි සංඥාවල් දෙනවා. මේක උණුසුම, මේක සිසිලස, මේක වේදනා, සැප, මේක දුක් වේදනා කියලා කෝටියක් වේදනා අතරමැද අපි එක දෙකට සංඥා දෙනවා. මේ සංඥා දෙන්නේ අපේ රුචි අරුචිකම් අනුව. අපිට තියෙන වැදගත්කම අනුව. අපි කම්පා වෙන ප්‍රමාණය අනුව. ඉතින් යෝගාවචරය මේ විදිහට මේ ආස්වාස් ප්‍රසවාස සංසිඳුණාට පස්සේ මේ කයේ තියෙන ක්‍රියාකාරකම් දිහා බලනකොට මේ වගේ මේ කය කියන්නේ වේදනා සාගරයක්. අපි ඉන්නේ වේදනා සාගරයේ අඩියේ. මේක කිසිම තැනක් නැහැ. විඳීමක් නැති. මේ විඳීම කියලා කියන්නේ දුක් වේදනා නෙවෙයි. කය තියෙන බවට විඳීමක් අපට තියෙනවා. ඒ විඳීම දිහා හොඳට බලනකොට මේකෙන් ඊ타මත්ම සැප දෙන දෙන හෝ දුක් දෙන දේ විතරයි අපි සංඥා කරන්නේ. අනිකරේ සංඥා කරන්නේ නැතුව මතකට යන්නේ නැතුව නැති වෙලා යනවා. ඒ වගේ කෙලෙස් නැහැ. කෙලෙස් තියෙන ටික තමයි සංඥා වෙලා තියෙන්නේ. ඒක නිසා උපදිනතා කෙලෙස් උපදින්නේ සංඥාවත් එක්ක. ඒ නිසා ගොරෝසුම සංඥාව අල්ලන්න කියනවා. ඒක ආස්වාස ප්‍රසවාසයේද ඉඳගෙන ඉන්නකොට හැප්පෙනවා දැනෙන එකද කියලා ඒක දැනිලා ඒක ගෙවෙන කම්ම බලන්න කියනවා. එතකොට අර සංඥාවල තියෙනවා චිත්ත නියාමයක් එහෙම නැත්නම් ධර්ම නියාමයක් ගොරෝසු එක්කන මතුවෙන්නේ අනික ඔක්කොම සංඥාවල් යට කරගෙන. ඒක තමයි මේ න්‍යාය. ඒ කියන්නේ බලවතා ජයගනී කියන මේ පරිණාමවාදයේ තියෙන සංඥාවක් අපිට දැනුණා නම් ඒ දැනෙන සංඥාව බරපතල මේක තමයි තව අධිකම සැප හෝ අධිකම දුක දැනෙන. දැනෙනකොට ඊට පල්ලෙය තියෙන ඔක්කොම ڇප්ප කරගෙන තලාගෙන තමයි ඒ සංඥා වෙන්නේ. ඒක දන්නවනම් Taman දැනගන්න ඕනේ මේ එකක් දන්න නිසා විශාල ගාණකින් මං අත්විඳිලා ඉන්නවා. හැබැයි දැන් දන්නේ වැඩියෙන්ම කෙලෙස් උපදවන දේ. ඒත් සතියට මේක ලක් වෙලා තියෙනවනම් ඔය සංඥාව දිහා නැවත නැවත බලන්න බලන්න සංඥාව ටික ටික ටික ටික ගෙවෙන්න පටන් ගන්නවා. මෙන්න මේ සංඥාවේ ගෙවීම කියලා කියන්නේ කෙලස් ගෙවීමක්. මේ සංඥාවේ ගෙවීම කියලා කියන්නේ ප්‍රතිපදාවේ දියුණුවක්. ඒක යෝගාවචරය දන්නේ නැත්නම් එයා හයියෙන් ආයෙ හුස්ම ගන්න හදනවා. නැත්නම් ආයෙ මෙනෙහි කරන්න හදනවා. එහෙ නැත්නම් කියනවා හරි පාළුයි භාවනා කරන්න දෙයක් ඇත්තේ නැහැ මොකද මේ තිබිච්ච දේ නැති උනායි කියලා. ඉතින් ඒ තාක්කල් මේ යෝගාවචරය කරන්නේ හොදෝතමණි දාන එක තමයි. <coughs> අර පෑදීදියට ආයෙ බොරදී එකතු කරනවා. මේ අනාකූල ප්‍රවාහය ආයෙ ආකූල කරනවා. මේ තමයි සංස්කාරවල වැඩි. සංස්කාර තැම්පත් වෙන්න දෙන්නේ. මොන්නව හරි දහංගටයක් දාලා එක්ක අර කියපු දේ ජනපද විතක්යක් ගෙනල්ලා ඔලුවට දාලා අවසනවා. එතෙන් ඥාති විතක්යක් ගෙන දාලා අවසනවා. එහෙම නැත්නම් අමර විතක්යක් ගෙන දාලා අවසනවා. ඉතින් අපිට හිතෙනවා වටිනා දෙයක් නේ මේ බණ භාවනා කරනකොට හොඳ ඥානයක් නේ පහළ වෙලා තියෙන්නේ. අනුන්ට උදව් කරන්න හිතිලා තියෙන්නේ. ලාභ සත්කාර ගන්න හිතිලා තියෙන්නේ. ඥාතින් උදව් කරන්න හිතිලා තියෙන්නේ කියලා අපි නොදැනුවත්වම අර ඉස්සලාබු කණදීදී පස්සේ ආපු අඟ සමාදන් වෙනවා. ඊට පස්සේ අඟේ ඉඳලා කන කනවා. මේ දෙකේ ප්‍රත්‍යාව පිටු දෙකත් ළඟ ළඟ තියෙන. ඉස්සලාපු කණ්ඩ වැඩි පස්සේ ආපු අඟ ලොකු වෙනවා. ඊට පස්සේ අඟේ ඉඳලා කන කනවා. ඉතින් මේක මේ කෙලෙස් ව්‍යාපාරයක් බව කාටවත් තේරෙන්නේ නැහැ. ඉස්සරහ හිතෙන්නේ මම මේ භාවනා කරනකොට මට මේ නෑදෑයෝ ගැන උදව් කරන්න එන අදහස් වැඩි වුණා මට පිං වැඩි වුණා කියලා. එහෙම නැත්නම් අනවඤ්ඤත්ති සංයුක්ත විතක්ක මම ඊට පස්සේ පව් කරන්නේ නැහැ කියලා ගත්ත හිතවිල්ල පිං හිතවිල්ලක් කියලා ඒක සාමාන්‍ය සත්‍යයක් වෙන ඇත්ත තමයි. නමුත් මේ ඇවිල්ලා තියෙන්නේ මේ සම්පත්කම කාබාසිනිය කරන්නයි කියන එක දන්නේ නැතුව මේ එනකොට එයා දැනගන්නවා මේ tempat වේගන යන ගමනේ සංසිධීකන යන ගමනේ අනාකූල වේගන යන ගමනේදී හිතලා හෝ නොහිතා මේක අවුල් කරන එක තමයි කෙලසෙනවයි කියලා කියන්නේ. කුප්පනොයි කියන වචනේත් මේකට පාවිච්චි කරනවා. ඒ නිසා මේ අකුප්පා නික්ලේශී වෙන්න නම් මම බලන්න ಜಾති දෙකක් තියෙනවා. එකක් Taman දැක දැක දන දන හිතන දේවල්. එහෙම නැත්නම් අනුන් ගැන සුභසිද්ධිය සලකන දේවල්, චේතනාපූර්වක දේවල් තියෙනවා. ඒකට අපි අදිෂ්ඨාන කළ නතර කරයි කියලා කියන එක ලේසි නිසා එම කියනව නෙවෙයි අමාරුයි තමයි. එතකොට අපි ඇබ්බැහියට ඉබේම එන හිතිලි වගේකුත් තියෙනවා. ඒකට කියනවා අසංස්කාර අසංස්කාර කාය විඥාන, අසංස්කාර වචී විඥාන, අසංස්කාර මනෝ විඥාන කියලා. අපි යම් යම් ඇබ්බැහි වගේක් අපිට තියෙනවනේ. අපේ පෞෂත්ව ලක්ෂණ වගේක් අපිට තියෙනවනේ. කෙලෙස් ජවයක් තියෙනවනේ. ඒ නිසා මොකක් හරි දීපු ගමන් හිත නොදැනුවත්වම ඒකට ඇලෙනවා. ඒක හරියට දිවෙඩියාකාරයෙක් කැම තියෙන මේසෙකට ගියොත් එක පැණි රහට ඇදෙනවා. ඒ දිවෙඩිය හැටි. කොලෙස්ටරෝල් තියෙන මිනිහට තෙල් කණ්ඩායසයි. සැරපීම් බොන මනුස්සයට ඒකට ආසයි. ඒ තම තමන්ගේ දේවල් වලට ඇදෙනවා මේ මනුස්සයා දන්නෙත් නෑ කොහොමද වෙන්නේ කියලා. මේ මනුස්සයා දන්න මේ කෑවොත් වතයි කියලා මේක හොඳ නෑ කියලා. වළක්වන්න බෑ. ඒ තරම් ඇබ්බැහි වෙච්ච ගති වර්ගයක් අපි ළඟ තියෙනවා. ඒ අප හරහා ක්‍රියාත්මක වෙන භූතයෝ ඉන්නවා මේකේ. ඒ කෙනාම දන්නේ නැහැ. එහෙම නැත්නම් එයා දන්නවා මේක අහේලි කරයි කියන වළක්වන්න බෑ. ඒ නිසා හිතාමතා කරන වැරදි වගේකුත් තියෙනවා. අපේ ඇබ්බැහියට, පුරුද්දට, කර්ම ශක්තියට සිදුවෙන වැරදි වගේකුත් තියෙනවා. මෙන්න මේක දැක ගන්න පුළුවන් නම් ඒ යෝගාවචර තියෙන මම දෙයකට සංඥාව දෙන්නේ මගේ පෞරුෂත්වය අනුව තමයි. මගේ රුචිආචය අනුව තමයි. මගේ කර්ම ශක්තිය අනුව තමයි. හැබැයි මේ සංඥාව ඒ කාන්තෙම හිතසුව පිණිස හිටියේ කියලා මොනම යකාවක් සාධකයක් නැහැ. මොන්නම හේතුවකින්වත් මම මේ සීනි කෑවට දිවැඩියව තියේදී ඒ හිතසුව පිණිස වෙයි කියලා බෑ බෑ කාට හරි හොරෙන් හරි සීනි කන්න හිතෙනවා. තෙල් කෑම හොඳ නැහැ කියලා තියේදී තෙල් කනවා. ලුණු කන්න එපයි කියලා තියේදී ලුණු කනවා. එයා හිතෙන දක්ෂකමක් කියලා. නමුත් වෙන්නේ සෞඛ්‍ය පිරේනවා. ඒකට කියන්නේ දිවෙන් සිය දිවනසා ගැනීම කියලා. ඒ තරමටම මේ සංස්කාර කොච්චර අවිද්‍යාවජනකද කියලා කියනවනම් Tamanට අහේනි කර දෙයම දක්ෂකමක් විදියට ඉල්ලගෙන කන ගතියක් තියෙන එක හිතාමතත් කරනවා නොහිත නොමතත් කරනවා ආන්නේ හිතාමතා කරන දේ නතර කිරීම නම් අපට කීතගේ සදාචාරයටයි කියනවා කිය. නමුත් මේ මනුස්සයගේ තියෙන ඇබ්බැහියට දැන් මිනිස්සෙකුට මේක බණක් කියලා විසඳලා දෙන්න පුළුවන්. නමුත් පූසේ මීයක් දැක්කා පස්සේ පූසෙකුට පුළුවන්ද මේක මේක සහජාසය කියලා තේරුම් ගන්න. ඌ කාලේ ඉවරනට පස්සේ තමයි දන්නේ. බලලට කොහොමඩක්වත් බණ කිව්වට භාවනා කරන්න බෑ. මිනිස්සයාට පුළුවන්. හැබැයි බලල්ලුවගේ මිනිස්සු ඉන්න බෑ. ඒත් මිනිස්සෙක් වෙන්න ඒ මිනිස්සකම තමයි මේ භාවනා කරන්න ගියාම කවදාකවත් නැති මේ එක එක දේවල් එන්න පටන් ගන්න බොහොම වටිනා දේවල්. හැබැයි හැම දෙයකින්ම කරන්නේ මේ හිතට එක එක කොට පෙරක දොරකන් එන්න පටන් ගන්නවා. වෙනද නොහිතිච්ච දේවල් කරන්න හිතෙනවා. කෙරුවොත් 100%ක්ම හරියනවා. ඒක තමයි ඒකේ තියෙන මේ භයානක දේ. මොකද බොහොම විවේකීව දැකලා කාරණා කාරණා මේ කෙරුවොත් හරියනවා. ඉතින් ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ සංඝයා කරන හැමදේම හරියනවා. විවේකී හිතල බලන කරන හැබැයි මහානකම ඇර. ඒක හරියන්නේ වැඩිම කේන්දරයක් බලන සංඝයාට තියලා බලන්නෝ ගෑනු හතර දෙනෙක් කේන්දරකාරයෝ හතර දෙනෙක් දුන්නොත් වැට්ටක්කට කියනවා. ඇස් දෙකමක් කරන්න කියන්න බෑ. හරියටම කරනවා. නැකතක් බලන්න කියන්නේ හරියටම බලන්න. හැබැයි මහානකම බෑ. ඒ තමයි මායя දීලා තියෙන වැඩේ. ලාභ සත්කාර සම්මාන දීලා සත්‍ය පිටණයක් කරන්න බෑ. එකතන ඉඳගෙන ඉන්න බෑ. ඩ්‍රයිවිං ලයිසන් ගන්න පුළුවන්. පෙරක දොරුකම් කරන්න පුළුවන්. ඔක්කොම කරදැයි. පාර්ලිමේන්තුවට යන්න පුළුවන්. මේ මහානකම ඇහුවොත් ඒක බෑ. ඒ නිසා භාවනා කරන කෙනාට තේරෙන්න ඕනේ මේ අපි කාය සංඛාර වචී සංඛාර අයින් කරලා මේ මනෝ සංඛාර කියන විෂයට ගියාට පස්සේ අපේ රුචි අරුචිකම් අපේ පෞරුෂත්ව ලක්ෂණ අපේ කර්මජව අපි ගෙනාව මේ සහජාස මතුවෙන්න පටන් ගත්තාම මේක දිහා බලලා මේ සහජාසය හෝ මේ පෞරුෂත්ව ලක්ෂණය හෝ මේ රුචර්චකම හෝ මේ කර්ම ශක්තිය මගේ හිතසුව පිණිස අර්ථ කුසලයේ පිණිස අර්ථ සිද්ධිය පිණිසද වෙන්නේ කියලා කල්පනා කරලා බලන්න ගියොත් පැහැදිලිවම පේනවා අඩු ගානේ අර්ථ කුසලේ කෝකෙතත් මේ වෙලාවේ සතිය පවත්වන්න දෙන්නෙත් නැහැ. සතියමුත් පිටපොට දාන. මේක දැක ගන්න පුළුවන් කිසිම සාජාසයේ තියෙන තීරසෙනකොට මේක අල්ලන්න බෑ. මිනිස්සයා කියන සතාට විතරයි. ඒ නිසා කාය සංඛාර වචී සංඛාර වලින් යම් ප්‍රගතියක් ඇති යෝගාවචරයටයි මේ ආමන්ත්‍රණය කරන්නේ. එයා තේරුම් ගන්න ඕනේ දැන් මේකට යන්න ඇරලා බලාන ඉන්න මොන විදියකින් මේ රතේ හසුරවන්න යන්න එපා. මේ යන තාලෙන් කියකි මම යා කවුද මේ කන්නේ කෙහෙල් ගහ ගන්න දයන්නේ පොල් ගහ ගන්න දයන්නේ කියන විදියට කියත හැකි මේ අපි කවදාකවත් දැකලා නැති මමයා සංසාරේ කවදාකවත් දැකලා නැති මමයා දැන් පාළුගේ වළම් බින්දින්න වගේ එයාගේ ක්‍රියාකාරකම් කරන්න පටන් ගන්නවා ආන්නේ ක්‍රියාකාරකම් කරන්න බලලා මරණ මොහොතේ තෝක තමයි වෙන්නේ. දීලා බලන්න දීලා ඉන්න බලන්න මොකද වෙන්නේ කියලා කාටවත් ඒක කරන්න බෑ. ඒ වෙලාව හිතනවා හරි පාළුයි. කම්මැලි. නිකාම නිකම් මෙහෙම ඉන්නවට වැඩිය බුද්ධ අනුසති භාවනාව කරුවා නම් හොඳ නැද්ද කියලා හිතනවා. නිකන් ඉන්නවට මෛත්‍රී භාවනා කරුවා නම් හොඳ නැද්ද කියලා හිතනවා. අසුභ භාවනා කරුවා නම් හොඳ නැද්ද කියලා හිතනවා. අනිච්ච දුක්ඛ අනත්තම් භාවනා කරුවේ හොඳ නැද්ද කියලා මොනව හරි ඔපිනියන් එකක් මේකට එන්න පටන් ගත්තාම ඉතින් යෝගාචරය දෙනවා something is better than nothing කියලා මොනවා හරි ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒක හරියනවා. හරිය ගමන් වෙන්නේ මොකද සතිය කැඩෙනවා. එහෙම නැත්නම් ආනපානෙ කැඩෙනවා. දැන් එයා අලුත් පාරක් පටන් අරගත්තා. මේ වෙලාවේදී කමඨාන් සුද්ධ කරලා කිව්වොත් ඒක ආවට කමක් නැහැ. ඒක දැනගන්න. නමුත් Tamanට ආරස්සාව තියෙන Taman කරගෙන ගිය මූල කර්මස්ථානේ. ඒ නිසා සැක තියෙනවා නම් මූල කර්මස්ථානේ යන්න මේ මොන වේසෙන් ආවත් මේ එන දේවල් කෙලස් බව දැනගෙන සමාදම් වෙන්න එපා. සංසාර ගමනේ තණ්හා ආදා ක්ලේශ මාර සේනා. නානා ඍතු වේසමවා මග අවරන්නේ. මේ හැම ඍතු වේශයක්ම යෝගාවචර හිතන විශේෂ ඥානයක් කියලා. දුකාරේ තන මේ භාවනා කරපු නිසා මට හම්බෙච්චි කාඩ්බෝ කාඩ්බෝඩ් ඔටුන්නක් කිය. ඉතින් රජ වෙන්න පටන් ගන්නවා. ඒක කියනවනම් ගමටහන් සුද්ධ කරනකොට මම මෝඩයට ඇඳා, ගුණාට ඇඳා, එහෙම නැත්නම් කාඩ්බෝඩ් ඔටුන්නක් දාගත්තා කියලා ඉතින් කියනකොටම තමන්න තේරෙනවා අහනින් කරලා තේරෙනවා. උගව දෙනෙක් හිටනා මේ මට භාවනා නිසා පාලච්ච විශේෂ අභිඥාවක්. එහෙම නැත්නම් විශේෂ ඥානයක්. දැන් ආනපන්නේ නැතුණත් මොකද මේකෙන් කීයක් හරි හම්බ කරගෙන ජීවත් වෙන්න පුළුවන්. එදී ඒක වවනවා. අර සාසනෙට ඉතාමත්ම වැදගත් පුද්ගලයෙක්ගේ ඒ ඉතාම තීක්ෂණ බුද්ධිය මේ ලාභයට සත්කාරයට සම්මාන සිලෝකට අහුවෙලා අර ඉදිරි ගමන වළක්වන නිසා එතනදී මේ පහළ වෙන චේතනා සචේතනික අචේතනික ભેදයක් එහෙම නැත්නම් සසංකාරික කාය විඥාන අසංකාරික කාය විඥාන කියන මේ දෙක බැලුවොත් හොඳට තේරෙයි අපිට එන හිතවිලි වලින් 99%ක්ම හිතන හිතවිලි නෙවෙයි හිතෙන හිතවිලි. නමුත් ඒකට අපි කොච්චර චිත්ත පීඩා ගන්නවද? අපි බලනවද මේ හිතවිල්ලේ